අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරත් වෙනවා. නමෝ නමෝ බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ Thank you. ග්‍රැමෆෝන් ගීත ඉතිහාසයේ යුගයක නොමියෙන ගීතමය මතක සටහන් සැබූ ඒ රසාලිත් ග්‍රැමෆෝන් සහ ගුවන් විදුලි ගීත ආකාරයක රැඳෙන සුවදායක රාත්‍රියයි මේ. ඒ සීනෙන් ගැසුණක් වගේ ඔබ හැමට. 1906න් ආරම්භ වූ අප ග්‍රැමෆෝන් ගීතාවලිය වසර 64ක් ගෙවා 1970 දශකයේදී අවසන් වුණා. ඒ අතරතුර කතරම් සරල සුගායනයන් අප සමන් දොරටුවට ගෙන ආවද කියන එක පැහැදිලි කිරීම තමයි මෙමන් ගීතාවලියක එක්තරා අරමුණක්. මිතුරුනි රසය විඳ ගන්න අදත් ලංකාවේ ස්ටුඩන්ට්ස් අපිව රස විඳින ඔබටත් අන්තර්ජාලය ඔස්සේ අපිව රස විඳින හැමදෙනාටම මම ආදරයෙන් අපි ආරාධනා කරනවා පාදේ බුදුරත්නී විහිදේ සම්බුද්ධ පාදේ දර්ශන පූජනීය සමනන කන්දේ

लौला नाओ जिसने भी डाला मल पूजा वे यकी कंद सितारा डाला मल पूजा वे यकी कंद सितारा ये भी से ये भी अदारा से දර්ශන පුජනීය සමන ලකන්දේ සුරත්නි විදේ සම්පිතනි පාදේ සුරත්නි විදේ සම්පිතනි පාදේ දර්ශන පුජනීය සමන ලකන්දේ Thank you. சதவியங்கே இவை பிரிதன் சுமனதுவியங்கே இவை பிரிதன் துங்கே சம்மான லகதி துங்கே சம்மான லகதி ದರ್ಶನ ಪೂಜನೀಯ ಸಮನಲ ತಂದೆ ಜಗತ್ತಿರಿಗೆ සම්බුදුසේ පාදේ බුදුරත්නී විදේ සම්බුදුසේ පාදේ සරසන පූජනීය සමනලතානේ මෙතුණි කලාශූරී ලතා වල්පලයන් ගානා කරන ගීතයකින් තමයි අද අපි වැඩසටහන ආරම්භ කළේ. අනේ දශකයේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් වුණාද? කරුණාත් අබේසේක ශුරින් තමයි ගීතය රචනා කළේ සංගීතවත් කළේ පීලේ සෝම්පාල මේ කොලම්බියා ග්‍රැමෆෝන් තැටි ශ්‍රීපාද සමයේ දැන් උදා වෙලා ඒ ශ්‍රීපාද සමයේ සී ගැන්වීම තමයි ඒ ආරම්භක ගීතයෙන් අපි ආරම්භ කළේ සාමාන්‍ය අපේ සමාජයේ ජීවත් වෙද්දී අපිට පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා නමුත් එවැනි අවස්ථාවන් වලදී සමහර වෙනකොට මේ Taman බලාපොරොත්තු වන දේම නෙවෙයි ලැබෙන්නේ නොහිතන නොපතන වෙලාවක තමන්ට යම් යම් කරදර වලට බාධා කිරීම වලට ජීවිතේ මොහොන දෙන්න සිද්ධ වෙන ඒවා අභියෝගයක් කරගෙන ජීවිතේ ජයග්‍රහණය කරන එක තමයි වැදගත් වන්නේ නිසා මේ තමන් කෙරෙහි තියෙන විශ්වාසය ඉතාම වැදගත් මේ සියල්ල තිබුණත් තමන් කෙරෙහි තමන්ට විශ්වාසයක් නැත්නම් ලොකු දුරක් යන්න බෑ. ඒත් අපේ ගීත සාහිත්‍යයත් යම් යම් තැන්වලදී මේවා පිළිබඳව අපිට කියන්න, ඒවා පිළිබඳව දකින්න අවකාශය හදලා තුන අවස්ථාවන් හඳුනා ගන්නත් පිළිවෙල. එයයි යථාර්ථය අනුරාධ. සසරේ යම් දිනක අපි තනි වෙනවා. එතකොට අපිට ඉන්නේ අපි පමණයි. තම හිසට තමයි මේ හැමදාම තම අත තමයි. රචනා කළේ ඩීටි ෆර්නැන්ඩෝ. එච්.එම්.බී ග්‍රන්ථපොතේ ජීවිත සටන සංගීතවත් කළේ එස්.එස්. වේදාචලම්. ගායන ශිල්පී ඒ මහා ගැඹුරු හඬ පෞරුෂය මොහිදීන් බෙක් සමාහි සතා සමාදා සමතා හිතට තමලා සමාතරේ කවදාද නුන් උපකාර කලේ හිතට තමලා සමාතරේ ಉಪ್ಪಿದನ್ನೇ ಅದಪಮನೆ ಶತಕಾಗೆ ಅತೇದು ಸನ್ನೇನ ಚೇತಮ ಹಿತಕ ಸಮರ ಸಮಾತವೇ तुम लोके बहुत ना

के बले धनवताते मेरव की अद समाजये तम वितत मरा समासवे लोके लोके ලෝකේ కలివవు పణినే అతి మేలోకే కలివవు పణినే అతి మేలోకే కనియమనేదో మెరిలాయన్నే కనియమనేదో మెరిలాయన్నే నేటి కథై గొరు కోలం నటన్నే నేటి కథై గొరు కోలం నటన్నే బలహత్కార బంగవేవా బల हत्कार बंग बेवा अंगय की में जीवित सतने अंगय की में जीवित මේ වගේ ගීත අපේ ගීත සාහිත්‍යයේ තිබුණා. ඒ වටිනාකම රසය තමයි අපි අමරණීය මතක සුවඳින් ඔබට රස වින්දනය කරන්න අවකාශය හදලා දෙන්නේ. අපි ගුවන්විදුලියේ නිර්මාණය වුණු ගීතයකට යන්න කැමති ඒකක් මට ඊළඟට. එන් කරුණාරත් සමග GSB වාන්නේ. ගුවන්විදුලියේ 60 දශකයේ මේ ගීතේ ප්‍රචාරය වුණා. අත වශයෙන්ම මීරිම හඬක් එන් කරුණාරත් GSB රණ සමග සම්බන්ධ වීම අපි සමන් දෙමු මේ රසවත් ගීතයට තෝරගත නායක දෙක 0.66යි 22.836 0.66යි 22.836 වෙන් කරවත් වෙනවා. අමරණීය මතක සුවඳ වැඩසටහන කතා කරන්න පුළුවන්. ඔබ කැමති ගීතයක් සමහරලාට මතක් වුණොත් එන්නේ ගීත රස විඳිද්දී අපිට කියන්න අපි උත්සාහ කරමු ඒ ගීතය හොයන්න. හොයවුවොත් අපිට සොයාගන්න හැකියාව ලැබුණොත් අනිවාර්යයෙන්ම අපි තිලක් මාත්‍යා ඔබට විඳ ගන්න අවස්ථාවක් හදලා දෙනවා අපේ වැඩසටහන හරහා. අනුරාධ ඔව් අපි යනවා අවුරුදු 77ක් ඈත ඉතිහාසෙට. කියන්නේ 40 දශකයකට පමණ. ඔව්. දැන් මේ 2017 නේ. අවුරුදු 77ක් ගිහිල්ලා. මේ කොලම්බියා ග්‍රැමෆෝන් තැටියෙන් කියවෙන්නේ මේ කෝප ගන්න එපා. පෙම්බර ස්වාමියාට අනේ ඒක උපගන්නේ අපි සමගින් සමාදානෙන් ඉමු එදත් ඒක කිව්වා අදත් අපි මේ දේ බව සටහන් කරනවා මෙවැනි ගීතයක් වාදිනය කිරීමේ මේ කේ.කේ. රාජලක්ෂ්මී රචනා කළේ යූඩි පෙරරා සංගීතවත් කළේ ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් ගාන ශිල්පිනිය කේ.කේ. රාජලක්ෂ්මී අවශ්‍යයන් අපි මේ විදිහටම ඔබට පසුබදින්න ලබා දෙනවා. දැන් මුල් කාලේ මේ ගීත අහපු අපේ වැඩිහිටියන් අද වෙනකොට ඒ සතුට විඳිනවා ඇති. ඕන නිරන්තරයෙන් අපිට කතා බහ කරලා කියනවා අවුරුදු ගණනාවකට පස්සේ තමයි මේ ගීත අපිට අහන්න ලැබුණේ. හරි පිනක් මේක. වුණත් හරියට මේ 아무තු ශ්‍රාවයක් ලැබුණා වගේ තමයි අපිට කතා කරන්නේ. අනිවාර්යයෙන්ම අනුරාධ මොකද ස්තුති කරනවා. මුළු ගුවන් විදුලියේ සමස්ත කාර්ය මණ්ඩලයට පවරන්නේ මේ වැඩසටහන. එයාලගේ හිතවලට කොයිතරම් සතුටක් මේ සැඟවිලා තියෙන ගීතයක් වසර ගණනාවකට පසු ඇදලා අපි වාදනය කරලා පෙන්නනවා නම් ඒ තමයි ඕන් ලබන සතුට සැනසුම. අපි යන්නේ මේ ආදරේ කඳුළු බින්දුව. එහෙම නැත්නම් ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගැන කීපයකට. හැබැයි අපි ආයෙ දැන් ඔන්න බලාපොරොත්තු වෙයි විරහ පෙම් වේදනාවක්. නමුත් විරහ පෙම් වේදනාවක් මෙතන එන්නේ එකක් නැහැ. නමුත් ඔහුට විවිධ ගායන කුසලතාවයන් තිබෙනවා. මේ එවැනි කුසලතාවයක් විකට ගීත ස්වරූපයක් තමයි ඉන්නේ අනුරාධ. රචනා කළේ කරුණාරත්න අභිෂේක සූරි සංගීතවත් කළේ එම්.කේ රොක්සාමි. මේ ගාන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා. ඇතින් මුදුත වේදනා කිසම් හේදලේ රන්මිලි කාසල් වලගසම් අධ්‍යයනේ මුදේ හිතින් බෙල්ලන් පනමට විකලු එක පනමට විකලු එක පනමට විකලු මේ මා කියන ආරණ දේශප්ත නැත්තයි චිතේ චිතේ චිතේ චිතේ චිතේ මහපාර පුරා තාර පැටව පාරු පදින්නේ අරදාසි සුමින් සේරම දැන් පෝච්චි දුවන්නේ ඒ දුන්නේ ඉරාගෑනු ළමයි සාරි අඳින්නේ ඒ කල්ල නෙලා ඔක්කොම මිනි ගහුමට ගන්නේ අයියෝ මනස ඉදම් අක්කරයක් සිලිමට ගත්තන හසයනේ ඇහි යන්න කෙනෙක් ට්‍රැක්ටරේ සයිකලයට බැන්න සයිකලයට බැන්දන් සයිකලයට බැන්දන් මේ මා කියන ආදන් කිසක්කට ඇත්ත ටේ ටේ ටේ ටේ ටේ ටේ ටේ කුඩ ඉහළා තන්නේ කල් පොත්ත යටයි නිදි මරලා හඳ නිදි යන්නේ ඌනිස්සෝ හැවි පල් මහගේ කනට විදින්නේ ඉර නැස්ස තමයි රෝස මලේ රොන් අරගන්නේ ආකාශ ඉදම් අක්ෂරය සිලිමත ගත්තා හදේ Thank you. දමාසින්නේ කුඹුරේ බඳින්නේ අල්පින්ති ගසාමේ නර දුවාන අදින්නේ පොඩි තන්දි පැටව ඔක්කොම නැව් ඇටගෙන යන්නේ මගේ අල්ල උඩින් මහදලි ගංගාව ගහ ආකාශ ඉදම් අත්තරසිලි මත ගතා හතයනේ එයන්න කෙනෙක් සයිකලයට බැඳලා සයිකලයට බැඳලා සයිකලයට බැඳලා මේ මා කියනවා ඒ රිද්මය බලන්න තිලක් මහත්තයා කිව්වාගේ විල්ටන් පෙරේරා කියපු හැටියම අපිට එකපාරට වෙන්න මේ ආදරය සහ විරහාවේ උපරිම ගැයූ කෙනෙක්. ඒ කියන්නේ ආදරයේ රස අපිට දැනෙන්නත් විරහාවේ වේදනාව අපිට හොඳින් කඳුළු බිඳුවක් එන තරමට ගයන්න පිළිවන්කමත් ඔහුට තිබුණා. වෙන ගීතවක තිබුණා. නමුත් අපි මේ ගීතය අපි අහපු මේ ගීතය හරහා ඔප්පු කරලා පෙන්නනවා ඕනෑම පරාසයක ඕනෑම රිද්මයක ගීත ගහන්න පුළුවන් සහ ඕ එහෙම ගායනා කරලා තියෙනවා සන්තෝෂෙන් මන්දවල හරි හරි අපි යමු ඊළඟ ගීතයට මේත් අපේ අමරණීය මොතේ සුන්දර ගිනින ප්‍රථම අවස්ථාව ගීත රචනා කළේ ඩී.ටී. ෆර්නැන්ඩෝ සංගීතෝත්කලේ දක්ෂිණ මූර්ති 1954 රදල පිළිරුව ඒ සිනමා පටයට ඇතුළත් වුණු මේ ගීතේ ගාන ශිල්පී ලතා වල්පොල දැන් වගේ එකින් එක රසවත් වුණු ගීත අපි අහන්න හැමදාම ඔබට අවස්ථාව හඳලා දෙනවා. සමහර දෙනෙක් අපිට ඉල්ලීම් කරලා ලිපි වල තියෙනවා, ස්තුති කරලා තියෙනවා, විවිධ ගීත මතක් කරලා තියෙනවා. ඉතින් මේ හැමදෙනාටම අපි නම් වශයෙන් නොකේවත් ස්තුතිය පළ කරන්න කැමතියි. ඔබ ලබා දෙන හැම දෙයක්ම අපිට ශක්තියක් වගේ මතක් කරන්නට ඕනි. ඉතින් මේ සියලු දේ ප්‍රයෝගික කරගෙන තමයි පරිම රසය ඔබට අපි විඳ ගන්න අවස්ථාවක් හදලා දෙන්නේ. අපි යමු කලාශූරි ලතා වල්පොල මහත්මියගේ ගීතෙන් පස්සේ සුපෙම් හඩ ධර්මදාස සුමල්පන මහත්මයා ගැන දීපයකට. වන්දනාද අද ගීතාවලියේ ඇත වශයෙන්ම විවිධ රටා මෙවුන විවිධත්වයේ ගෙනාව මේ වැඩසටහන තුළ මේ ඇසෙන සෑම ගීතයක්ම අතවසෙම එකිනෙකට වෙනස්. ඒ පරමාර්ථ අපි ඉට වෙනවා ඔබ හැමගේ අදහස් උදාස් අනුව. එහෙමනම් සුදු නෝනේ ඔබට තමයි මේ ආදරේ නේ පෙම්වන්තිය මගේ රූපා ඇත්ත වශයෙන්ම ආදරවන්තිය ගැනම තමයි මේ ගීතේ සටහන් වෙන්නේ රචනා කළේ හර්බර්ට් එම් සෙනවිරත්න සංගීතවත් කළේ ආර් ඒ චන්ද්‍රසේන HMV කියන ග්‍රැමෆෝන් තැටියකට පණ ඇදසුගේ මේ ගාන ශිල්පී ධර්මදාස වල්පොල Thank you. जागे महादेरू देखिया वेदना रे

शांतीअ ते न कर

Zulu da filenca era ti, non mi fate fell archi, non mi derfi allci ni, non mi hat sigh archi, na자� teachersio da flenca era ti, si si se li nahin adi, g h hihata esa तुमु दुख तुंबकी अंदे ख़्याल तुंड महाद

සවන් නිවන නිවන් පවන පවන් කමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා දැන් මේ විදිහට අපි හතර දින ගීත සමහර දෙනෙක් ඇත්තරම දිලක් මහත්තයා වැඩි හිටියන් වුණත් පළවෙනි වතාවට අහන්නේ. අපේ තරුණ පරම්පරාව අපේ දරුවන් මම හිතන්නේ මේවා අනිවාර්යයෙන්ම පළවෙනි වතාවට අහන්නේ. අවබෝධය ලබා ගන්න අපේ ගීත සාහිත්‍යයේ කොයිතරම් රසවත් තැනකින් පෙරලා තිබුණාද? මෙවැනි ගායන ශිල්පීන් ශිල්පිනියන් හිටියා මෙවැනි ගීත තිබුණා. මේ අවබෝධය ලබා ගන්න ඒක වටිනාකමක් විදිහට දැනෙවි. ඒ නිසා මේ පුදුම රසයකින් අපේ අපේ ගීත සාහිත්‍යයේ තියෙන වටිනාකම් අද වෙනකොට නිර්මාණය වෙන ගීතත් එක්ක අපිට හිතා ගන්න බැරි තැනක තියෙන්නේ. නමුත් මේ අපේ ගීත සාහිත්‍යයේ තිබුණු වටිනාකම මම හිතන්නේ මේවා අනාගත પરම්පරාවට අපි මේ දැනුම ලබා දෙන එකත් ඒ අවබෝධය ලබා දෙන එකත් කරන්න ඕන කියලා හිතනවා. මම හිතනවා අමරණීය මාර්ගසෝඳ මේ අධ්‍යාපන මේ කාර්යයත් අකපැත්තකින් සිද්ධ කරනවා කියලා. ඕවන් රාද. අත්වසම මේ තක්ෂලාවක් ඒ තක්ෂලා වරහා තමයි එදා 40 දශකේ ග්‍රැමෆෝන් ගුවන් විදුලිය ඔස්සේ ආපු ගමන නැවතත් රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් ගොඩ නැගුණු බව මතක් කරගන්න හැකියි අපිට. 0662283600 0662283601 අපේ දුරකථන අංක. ජිකි ගායනා කරන ගීතයක් අපි තෝරාගන්න ප්‍රයත්නසෙන්. අනුරාධ අලුත් විවාහ වූ දරුපවුලකට දරු පෙට්ටියක් ලැබුණාම ඒ ගෙදර තියෙන සතුට, සාමය, සමගිය ඒ සිඟිති චූටියාගේ තියෙන සුවඳ දැනෙනවා. ඒ සතුට ආයින් වචනෙන් කියන්නම කල නොහැකි. මේ රචනා කළේ හර්බී සෙනවිරත්න සංගීතවත් කළේ සී රාමචන්ද්‍ර එච්.එම්. වික්‍රම පොන්තටිය චිත්‍රපටයේ මනුස්සත්වයේ ගාන ශිල්පී ජිත්ති සමග තවත් ගායන පිරිසක්. සාකච්ඡා ගනුදෙනුවක් කරනවා මේ ගීතමය රසය ඔබට මෙදින් අවස්ථාව ලබා දෙන මොහොතේ අපි යන්නේ මේ එඩී ජයමාන්න සමගින් ජෙමිනි කාන්තා ගායනා කරපු ගීතය. ඔව් අපි දරුසුරතල් බැලුවා ඒ සුවඳ විඳා. එහෙමනම් අපි විකට ස්වරූපයකටත් දැන් ඇතුළේම තමයි වැඩසටහනේ විවිධත්වේ. එහෙමනම් මේ රචනා කරේ T.L. නන්දන කීර්ති සංගීතවත් කළේ පාණ්ඩු රංගවන එච්.එම්.වී ගණපොන්තටිය 47 කපටි ආරක්ෂකයා ගාන ශිල්පී එදී ජයමාන සමග ජෙමිනි කාන්තා නොලං වුණා අපල කාලේ සිරියොරක් එහෙම වුණා ඔයා ජනම කල්පනාව ලැබුණ ලකට දොමිනියන් අපි දෙන්න ඒ වාසනාව යමුකෝ අපි ඉස්සෙට මට කියන්න नमूने आपके सोने शाम का पैनल है आपके वो नीला तो हमारे कारण ಬಾಡಿಯಲ್ಲಿ ಬರೋ ತಿರುಗೋಸ್ಕೊಂಡು ಬಲಕೊಂಡು ಕೊಂಡು ಮಾಡುತ್ತಿದ್ದೇನೆ ಹೂ ಗಿರಿತಿಯ ಸಮಯ ಕುರಿತ ಬೋಲೆ ಕಾವಲು ಎಂದ ಸೂಕ್ಷ್ಮ گوں تا දිරවිමගේ නැරවි නැලවි මාතම දෙන සතුන්තලා බවුන් දැතන් දුවන වාතේ සතම අපේ සදාම් වෙලා ඉන්නත විනායි මුලයි සතුන්තලා මම වෙලා ඔබ ප්‍රේම දුෂ්මන්දා හැමම අතුරු මොතුරු තම දිවතුරු රාජ කපුරු තෙච්චියා අලුතගෙන මන මාලි පාරු පතන් කරලා ඉහළ බෙදා බෙදාලා එහෙනම් අපිට වැඩසටහනේ අවසන් ගීතයටත් ඇවිල්ලා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විරුදු ගානේ අපි දැන් බුදු බැතිය දනවන ගීතයකට යමු. ඔව්. රචනා කළේ ඩබ්ලිව්.එම්. ඇල්බර්ට් අනුරාධ මේ ගීත රචනා කළේ සංගීත කළේ රූපසිංහ මාස්ටර් මේ 40 දශකයේ HMV ග්‍රැමෆෝන් e තැටිය ගාන ශිල්පී එස්.ඒ. ලතීෆ් බායි. එහෙනම් මෙතුණි මේ ගීතය රසවිඳින අතරේ ඔබට පිළිවන් අපේ වැඩසටහනට ලියන්න ඒ වගේම එහෙම නැතිනම් ඔබේ අදහස් යෝජනා ගීත අහන්න තියෙනවා නම් ඒ හැම දෙයත් අපිට යොමු කරන්න අපේ ලිපිණය තමයි නිෂ්පාදක අමරණී මතකසෝන රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක අමරණී මතකසෝන රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල එනම් ඔබ සමග යන බවස්තෝදී අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේක මියත් වෙලා චන්දසේනයි කියලා මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කක්කොටු ඔබ සියලු දෙනාට දරුවන් සතුටුම් සරණයි මහමාය බිසෝ කුසෙහි බිහිවෝ බෝ සම්කුමරා මහමාය බිසෝ කුසෙහි බිහිවෝ බෝ සම්කුමරා මහමාය බිසෝ කුසෙහි බිහිවෝ බෝ සම්කුමරා බිහිවෝ බෝ සම්කුමරා මහමාය බිසෝ කුසෙහි ශ්‍රී ශාක්‍ය කුලේ පවතී ගුණ චාරිත්‍ර සේරට කිය රාජතුමා සුබවුන් පුරුසුමන්ද පෙනින්නවා නම තබන ලෙසා පුතුකා නන බස් බමුණන් ගෙන්වා නම තබන ලෙසා පුතුකා නන බස් බමුණන් ගෙන්වා නම තබන ලෙසා පුතුකා නන බස් බමුණන් ගෙන්වා නන බස් බමුණන් ගෙන්වා නම තබන ලෙසා පුතුකා கற்பூர சொந்தம் சுவந்தான் රාජ විමානයේදී ශ්‍රී රන්‍යපාල කුමරා වඩවාල සිරිගතෙහි විමසාල ලකුණු බමුණු යදිලා විවාදයේහි විමසාල ලකුණු බමුණු යදිලා විවාදයේහි විමසාල ලකුණු බමුණු යදිලා විවාදයේහි යදිලා විවාදයේහි විමසාල ලකුණු බමුණු Thank you. न से मसा च कुमरा उदा अर्पारा सर्वेषु पसन्दम्यात् सिद्धार्थनाथ पवरा सर्वेषु पसन्दम्य नाम पवरा सर्वेषु पसन्दम्य नाम पवरा सिद्धार्थनाम पवरा सर्वेषु पसन्दम्यात् महामाया विशोक से ही सब कुमरा महामाया विशोक से ही විසින් නසුක පසම ගුවන් විදුලි සංදේශය රන්ගේ ශ්‍රී ලංකා